අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි කවුරුත් දන්න පරිදි අපේ භාවනා වැඩමුළුවේ තුන්වෙනි ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් පටන් අරගනිමු. වෙනත් ප්‍රශ්න ප්‍රකාශන මාතෘකා තියෙනවා අපි කාලය ලැබෙන පරිදි ඉදිරිපත් කරන විදිහට ආරාධනා කරමු. අපි රත්නසිරි මහත්තයා ඉල්ලා සිටිමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදියට. ගෞරවනීය ස්වාමීන් වහන්ස සක්මන් භාවනාදී වම දකුණ ලෙස දිගු වේලාවක් සිත එකඟ කරගෙන යනවා. පළමුව පාදයේ විලුඹව පොළවේ ගැටෙන බවත් ඉන්පසු ඇඟිලි ස්පර්ශ වන බවත් වැටහේ. පළමු දිනේ පොළව ඉහළට එසවි යන බවක් දැනුනි. පසුව කකුල් එසවීම අපහසු බවත් දැඩි වේදනාවකුත් දැනිනි. එය නොකරන දිගටම සක්මන් කිරීමේදී සක්මන් අතරතුර නිින්ද යන බවක් දැනේ. එවිට සක්මනේ නතර වී එහෙම්මම හිතගෙන ඉන්න ඉරියව්ව මෙනෙහි කර නැවත භාවනාව ආරම්භ කරන විට පාදයේ ඇට කැඩෙනවා වාගේ ශබ්දයක් ඇසේ. එසේම දෑස් තුලින් දැඩි වේදනාවක් ඇතිවේ. මාහට සක්මන් භාවනාවේ සිත එකඟ වීමට පරයන්කයට වඩා ඉක්මන් බැවින් මේ తත්වයේ පිළිබඳව කලකිරීමක් ඇතිවේ. වේදනාව නොතකා සක්මන් කිරීම මාහට සුදුසුද ගෞරවෙන් වටහා දෙන සේක්වා තෙරුවන් සරණයි. ඒ අවසාන ප්‍රශ්නේ නම් දැනගත යුතු ප්‍රශ්නේ මෙන්න මෙහෙම උත්තර තියේදී වේදනාව තියේදී මම ඉඳගෙන නෙවෙයි හිටගෙන නෙවෙයි ඇවිදිමින් ඉන්නේ කියලා දකින්න පුළුවන් නම් එහෙනම් වේදනාව තියේදීම සක්මන් කරන්න ඕනේ. යම් හේයකින් වේදනාව උග්‍ර වෙලා Tamanට මේ ඉඳගෙන ඉන්නවද හිටගෙන ඉන්නවද මොකක්වත් නැතුව වේදනාව හිත පැහැරගත්තොත් පමණයි අපි වේදනාවට හිත යොදන්න ඕනේ. ඒ නිසා භාවනාවේදී සක්මන වේවා පරියන්කේ වේවා මොන බාධාවක් ආවත් තමන්ට ඉන්න ඉරියව්වට හිත යන්න පුළුවන්කම තියෙනවනම් භාවනා කැඩලා නැහැ. ඒ තියෙනවනම් ඔය එන බාහිර කරදර ගැන හිතන්නත් එපා, හිත කරදර ගන්නත් එපා. මෙච්චර කරදර තියෙද්දිත් මට ඉරියව් බලන්න පුළුවන් නේ කියන සතුට. ඒ හැකි සංඥාව ප්‍රමෝදය ඇති කරගත්තොත් තමන්ට තේරෙන්නේ මේ බාධාවල් බාධක බාධා වෙන්නේ හිත දුර්වල වෙච්ච කෙනාට විතරයි. හිත දුර්වල වෙච්ච කෙනාට කොයි එකත් බාධායි. මේ කොයි එක තිබුණත් මට අඩුම ගාන ඉරියව බලන්න පුළුවන් නේ. සක්මණේ වම දකුණ වශයෙන් ඔසවන යවන තබන වශයෙන් විස්තර නැතුනට කමන්නේ මම හිටගෙන නෙවෙයි ඉන්නේ. ඉඳගෙන නෙවෙයි ඉන්නේ. මම ඉන්නේ ඇවිදිමින් කියන එක දකින්න පුළුවන් නම් සද්ද මැද වේදනා මැද හිතවිලි මැද කරන සක්මණේ සතිය හිතවිලි වේදනා සද්ද නැති තැන සතියට වඩා බලවත් සතියක් කියලා මතක තියාගන්න. ඒක දන්නවනම් අපිට තේරෙයි මේ හැම බාධාවකින්ම අපේ සතිය කුළු ගන්නනෝ උසස් තත්ත්වයකටපත් කර ගන්නවා. අභියෝගයේ කැමති එක්කන ඉස්සරහට යනවා බය ගුල්ලා බයට කෑ ගහන එක්කන ඉතින් භාවනා මධ්‍යස්ථාන අතරලා යනවා ගුරුවරු මාරු කරනවා කමටහම් මාරු කරනවා අත්ෙන් අතර පයින් කුරුලා තෙමිල නැහිනා වගේ කමටහන ලොකු එකක් ගන්න එපා ඉරියව් ගන්න මේ ඕන දෙයක් හසේ ගෙනියන්න පුළුවන් කියන එක තේරුම් ගත්ත දවසට තේරෙයි මේ බාධක බාධා වෙන්නේ අපේ හිත භාවිත නැතාකල් විතරයි. භාවිත මනසක් තියෙනවා නම් ලෑස්ලා යනවා නම් ওই කිසිම දෙකින් අපි මේ සතිය කැඩෙන්නේ නැහැ. ඒකට හුඟක් හොඳ ප්‍රස්තාවක් ලැබෙනවා සක්මනේදී පරියංකයට වැඩිය එදිනදා වැඩවලට වැඩිය. ඒ නිසා සක්මනේ තමයි හුඟ දෙනෙක් මේ මට භාවනා පිළිබඳව හැකිය කියන හැකි සංඥාව ඇති කරන ගොඩක් කලට සක්මනේ. ඒ නිසා නිසන්වනේ ගොඩාක් අපිට ලැබෙනවා නම් ස්තුති කතා ලැබෙන්නේ සක්මන අඳුනා දීමෙන් තමයි. ඒ වගේ මගේ පුද්ගලික අත්දැකීම තමයි යම් තැනක යම් කෙනෙක් සක්මන් භාවනා කරන්නේ නැත්නම් ඒක ඉතින් ඇඹුල් රහ වැඩි ඒ භාවනාව. පැණි රහක් නැහැ. පැංගිරි රහයි ඇඹුල් රහයි විතරයි තියෙන්නේ. යම් තැනක සක්මන දන්නවනම් ඒ කෙනාට භාවනා ජීවිතේම මිහිරියක් තියෙනවා. ප්‍රමෝදයක් තියෙනවා. ඒක නිසා අවසාන ප්‍රශ්නේ වේදනාව ගැන තියෙන වෙලාවක නම් වේදනාව තියෙද්දිම ඇවිදිමින් ඉන්න බව දැනගන්න පුළුවන් නම් වේදනාව ගැන තකන්න එපා. ඒ වේදනාව ASCII ඇවිදින බව දැනගනිමින් දැනගනිමින් දිගට භාවනා කරන්න කියලා කියනවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවේදී පියවරක් පාසා සතිය පවත්වමින් භාවනාවේ යෙදෙන විට පළමුව වම දකුණ වශයෙන් සිහිය පිහිටුවෙමි. පසුව ක්‍රමෙන් වම් පාදයේ එසේන බව ඉදිරියට යන බව පොළවේ මුලින්ම සියුම්ව පසුව තදින් ස්පර්ශ වන ආකාරය බලමින් සක්මන් කෙලෙමි. සෑම විටම ස්වාභාවික ගමනකටම සිහිය තබමින් මෙසේ බලන විට ක්‍රමයෙන් සක්මනා සිත ඒකාග්‍ර වී નિરાයාසයෙන් සිදුවන රිද්මානුකූලව සැහැල්ලු ගමනක් ඇතිවිය. පසක සිට සැහැල්ලුවෙන් බලා ඉන්නවාක් වැනි හැඟීමක් විය. සක්මන සුවදායක ප්‍රියශීලී එකක් බව හැඟිනි. එවිට බාහිර අරමුණු කිසිවක් නොතිබිනි. සමහර අවස්ථාවලදී එම తත්වයේ නොදෙනි. ළඟින් කෙනෙක් යන බව හා ශබ්දයක් ඇසුණත් සෑම විටම මම මේ වේලාවේ සක්මනේ බව සිහි කෙලෙමි. එසේම පරියංක භාවනාවේදී ඉරියව්වට සිත තබා මම මෙතනයි බලන විට ආස්වාසය ප්‍රස්වාසය දැනෙමින් සිටියෙමි. ක්‍රමයෙන් උත්ම රැල්ල සියුම් මේ ආස්වාසය ප්‍රස්වාසය નિરાයාසයෙන් දැනෙන විට සක්මනේදී નિરાයාසයෙන් ඇතිවන තත්ත්වයක් ආනාපානයේ ඊතා සමාන බවක් දැනිනි. ආස්වාසය අවසානයේ ප්‍රස්වාසයත් වම් පාදයේ තබා අවසන් වන විට දකුණු පාදයට ගමන් කිරීම එකම චක්‍රයක්සේ දැනුණා. මෙසේ බලන විට සමහර පරියංකවලදී හුස්ම රැල්ල නැති වී ගියාක් මෙන් දැනුණා. එවිට ඉරියව්වට සිත තබා සිටින විට ගොරෝසු ආකාරයෙන් හුස්ම දැනෙන්න පටන් ගන්නවා. මෙම ක්‍රමේ යම් වැරද්දක් තියේද කියා දැනගන්න කැමැතියි. ඔබ වහන්සේ සුවපත් වේවා. මට මට කියන්න වැරද්දක් නැහැ. ඉස්සල්ලා අපි කියපු ලියුමට වැඩිය මේකේ බාධක ගැන සඳහන් වෙලා තියෙනවට වැඩිය බාධක නැති බව සඳහන් කරන තරමට සක්මණට ලං වෙලා තියෙනවා පරියංගට ලං වෙලා තියෙනවා. ඉතින් මේක මුළු සමූහය ගත්තත් අද අපි තුන්වෙනි දවසේ ඉන්න නිසා හරියට මූලික උපදේශ ටික නැවත නැවත අහනවා නම් සමූහයේම මෙහෙම වර්ධනයක් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන්. එක එකනාගේ සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා මේ මම කියන්න හදන්නේ මේ මූලික උපදේශ දෙන මෙතන විතරමයි ඇත්ත තියෙන්නේ මේකමයි සත්‍ය කියන එක නෙවෙයි. මූලික උපදේශ ටික නැවත නැවත අහලා කරනවා නම් හරියන කෙනාට ඒක හරි බව තේරුම් ගන්න දවස් දෙකකට වැඩි කල් යනවා. නමුත් ඒක සැකනම් ඒක හරියට කරන්නේ නැත්නම් ඒක කියන්නේ නැත්නම් තමයි හරි අමාරුවක් සිද්ධ වෙන්නේ මේ භාවනා හරිද වැරදි කියන සැකේ මත. නමුත් මේකේ නම් කිසිම එහෙම මේ ප්‍රකාශයේ සැකයක් පේන්නේ නැහැ. ඒක නිසා පුළුවන් තරම් මේ අල්ලගත්ත ගැම්ම මේ වැස්සයි කියලා මේ පෑව්වයි කියලා මේ සද්දාවයි කියලා බාධා කරගන්න නැතුව පුළුවන් තරම් නිතිපතා පරියංග සක්මන කරන්න එතකොට ඒක ඒක Java වෙන්න පටන් ගන්නවා. බලක වෙන්න පටන් ගන්නවා. ගැම්ම ගන්න පටන් අර ගන්නවා. ඒ ගැම්ම ගැනීමල අපි ඉතනට බොහොමත්ම ඉක්මන්. පටන් ගන්න ටික තමයි සීරු මාරුවේ එමීට හරියට පොට දාලා දෙනවා. පිටපොට ගියොත් තමයි කැපෙන්න ගන්න. පොට වට්ටගත්තට පස්සේ කරකොන එක හරි ලේසි. ඉතින් මේක හොල්ලන්නේ නැතුව මේ කාලසටහන් දිගට කරගෙන යන්න කියලා කියන්න පුළුවන්. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මම භාවනා වැඩමුළුවට සහභාගී වූ ආධුනික අයෙක් වෙමි. මම පරියංක භාවනාවේ ආනාපාන සති භාවනාවේ යෙදී හුස්ම නාසිකාග්‍රයෙන් ඇතුල් වන බව හා පිටවන අයුරු බලා සිටියෙමි. ටික වේලාවකින් කිසිවක් නොදැනෙන තත්වයකට පත්විය. මෙලෙස ටික වේලාවක් ගත වී බාහිර ශබ්දයක් නිසා නැවත හුස්ම දැනෙන ගතිය ඇතිවිය. මෙසේ ගෙවුණු කාලය දතවුණු අයුරු ගැන පැහැදිලි නැත. එම කාලය තුල නිින්ද ගියාද එසේ නැත්නම් මා භාවනාව තුල සිටියාදයි පැහැදිලි නැත. ශබ්ද ඇසීමෙන් පසු නැවත එම தത്വයට පත්වීමට නොහැකි විය. කරුණාකර මේ පැහැදිලි කර දෙනෙමින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ වේවා. අවසාන වාක්‍ය ඉස්සල විග්‍රහ කළොත් තත් 18 පස්සේ ආයකට එන්න බැරි වුණා කියන කතාව ලියලා තියෙන නිසා මේම කියන්න තියෙන්නේ ඊට පස්සේ මම දැන් තමයි භාවනාවට වාඩි වුනේ කියලා නවක ආදුනික ආධිකම්මිකයෙක් වශයෙන් පටන් අරගත්තා නම් ආයසරයක් අර ඉස්සර තිබුණට වැඩිය වේගෙන් හිත තැම්පත් වෙන්න ගන්න. හැබැයි ඒ තැම්පතුව ඔය කියන තරම් හුඟක් වෙලා පවතින්නේ ඊට පස්සේ ආයෙත් ගැසිලා ගෙනත් දාන. ආයෙත් තැම්පත් වෙනවා. ආයෙ ටිකක් විඳලා ආයෙ ගැසිලා ගෙනත් දාන. මේක චක්‍රයක් කරකේ. ඉතින් පළවෙනි චක්‍රය තමයි හුඟක්ම අමාරු. ඒක කෝල ගති වැඩි, කෝඩු ගති වැඩි. ඉතින් ඒක නිසා tempat වෙච්චාම හිතනවා සදාකාලික tempat වෙනවක් වෙන්න ඇති කියලා. ගැස්සිච්චාම හිතනවා අනේ සදාකාලිකව මගේ හිත ගැස්සුණයි කියලා. දෙකක්වත් එකක්වත් නැහැ. ඒ දෙක එකක්වත් සදාකාලික නෑ. ගැස්සෙනවා, tempat වෙනවා. ගැස්සෙනවා, tempat වෙනවා. ඔහොම ඔහොම හිතනද මේ යෝගාවචරයට මම මේ ආමන්ත්‍රණය කරන්නේ හිතනද එක පරියන්කයක එහෙම tempat වීම සහ ඇවිසිලි 10ක් 12ක් සිදු වෙන තැනට ගියා නම් තමයි තේරෙයි ඉස්සෙල්ලා රවුම විතර ඇවිසිලි රවුම විතර දෙවෙනි රවුම ඇවිසෙන්නේ නැහැ. ඉස්සෙල්ලා තැම්පත් විතර දෙවෙනි තැනේ තැම්පත් වෙන්නේ නැහැ. එnde end end end අන්තිමට යනකොට මේ තැම්පත් වුණා මේ ඇවිස්සුණා. මේ තැම්පත් වුණා මේ ඇවිස්සුණා. අවස්ථාවක් දෙනවා යෝගාවචරයට මේ හිතේ අවස්ථා දෙකක් තියෙනවා. කැළඹිච්ච අවස්ථාව සහ තැම්පත් වෙච්ච අවස්ථාව දෙකම එකම හිත. ඒකේ අරකට වැඩිය මේක හොඳයි මේකට වැඩිය ඒක හොඳයි තියෙන්නේ පළවෙනි රවුමේ විතරයි. ඊගාවට එන රවුම් වල හොඳට පේනවා මේ දෙක අන්‍යෝන්‍ය වශයෙන් ප්‍රත්‍යুৎපන්න වෙලා තියෙන්නේ තැම්පත් වුණොත් ඇවිස්සෙනවා ඇවිස්සුනොත් තැම්පත් මෙන්න මේ දෙක දිහා ඇවිස්සීමට ආස කරන්නේත් නැතුව තැම්පත් වීමට ආස කරන්නේත් නැතුව බලන්නේ හිටියොත් යෝගාවචරය කියලා කියනවා ඇවිස්සුණයි කියලා කනගාටු වෙනවනම් තැම්පත් වුණයි කියලා සන්තෝෂ වෙනවනම් තාම කිරිබොන වයසේ ඉන්නේ ලදරු වයසේ ඉන්නේ මොන්ඩිසෝරි පන්තියේ ඉන්නේ ඉතින් ඒක නිසා මේ නැවතත් මම මතක් කරනවා මේ වගේ වැඩමුළුවක අපි තුන්වෙනි හතරවෙනි දවසේ එනකොට අපිට අවස්ථාව දෙනවා ඒක චක්‍රයක් කරකෝලා ගස්සලා නතර කරන නැත්නම් තැම්පත් කරලා නතර කරනවා යෝගාවචර ලෑස්තිලා යන්න ඕනේ මේ එක හීනකින් එලි වෙන්නේ නැහැ ඒක රැහැට හීන ගොඩාක් පේනවා අන්නේ විදිහට මේ චක්‍ර තැම්පත් වීම සහ එවිසීමේ චක්‍ර රාශියක් දැකපු තරමට මේකේ තියෙන සිලිලා රසිද්ධි බහුල ගතිය නැති වෙලා මේ දෙක දෙක දෙන්නට දෙන්න ප්‍රත්‍යুৎපන්න බව. මේක නිසා මේක වෙනවා මේක නිසා මේක වෙනවා කියලා දැනගත්තාම යෝගාවචරයට මේ tempatuර තියෙන ආසාවත් කැළඹුණයි කියන බයත් නැති වෙන පටන් ගන්නවා. මෙන්න මේ tempatuර තියෙන ආසාව සහ කැළඹීමට තියෙන බය අඩු වෙන්න අඩු වෙන්න මායя මෝහණයටපත් වෙනවා කියලා බුදුහාමුදුරු කියනවා. මට කලබල වුණොත් මායя බොහොම සතුටු වෙනවා. අපි මේ දෙකටම ගණන් ගන්න නැතුව දෙකටම සමහිත දැම්මොත් මාරයට අපිට කොක්ක ගහ ගන්න බැරි වෙනවා. ඒ නිසා දැන් වැඩේ පෙන්වන්න හදන්නේ. ඒක නිසා ඒ ජවනිකා ටික ඔක්කොම ඉවර වෙනකන් ඉවසිල්ලෙන් කටයුතු කරන්න හිත ගැස්සුනා නම් අලුතෙන් ආධුනික යෝගාවචරක විදිහට නැවත කරන්න කියලා කියන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මාහට සක්මන් භාවනාව වම දකුණ ලෙසත් ඒ මනාව සිතට පට්ටල් වූ පසු ඔසවනවා, ගෙන යනවා, තබනවා ලෙසත් සතිය මනාව පිහිටනතුරු සිදු කර පරියංකයට ගොස් මම දැන් මෙතන යනුවෙන් මෙනෙහි කරමි. අනතුරුව වාඩි වී සිටින ඉරියව්ව මනාව මෙනෙහි කරමි. මද වේලාවකින් ආස්වාසය ප්‍රස්වාසය දෙස බලා සිටිමි. නමුත් එය පස් වරක් පමණ පැවති නැති වී යයි. නැවතත් මට හුස්ම නොදැනේ. පිම්බීම හැකිලීමටද ඒ ආකාරයෙන් පස් වතාවක් පමණ සිදු වී නැති වී යනවාක් මෙන් දැනේ. ඉන්පසු නැවතත් මම මෙතන යනුවෙන් සිතා සිටින ඉරියව්ව දිගටම මෙනෙහි කෙලෙමි. ආනාපානය නොවැඩීම නිසා මා මේ අවිරෙන් භාවිතා කළේ භාවනා උපක්‍රමය නිවැරදිදයි කරුණාවෙන් පහදා දෙන සීක්වා. දීර්ඝායුෂ ලැබේවා ස්වාමීන් වහන්සේ. මේකේ මතක් කළ යුතු කාරණා දෙකක් තියෙනවා. මේ ආනාපානේ නතර වුණාට පස්සේ වෙන අරමුණකට දාන තරම් ආනාපානට අනදර කරන්න එපා. පිම්බි මහැකිලි හොයන්නයි වෙන දේවල් කරන්නේ නැතුව ඒක නිසා එක එක දෙක තමයි ආනාපානේ වැඩිවීමක් වෙන්නේ නැති නිසා මම මෙහෙම කෙරුවයි කියලා තියෙනවා. නමුත් ආනාපානේ වැඩෙනවයි කියලා කියන්නේ ආනාපාන නැති වෙලා යන එක කියන එකයි කියන්නේ. ඒකට උපමා උපමාවක් දෙනවා. ඒක කියනකොට මම හිතන්නේ මේ කියන එකට විශේෂයෙන් තේරෙවි අනිකටත් තේරෙනවයි කියලා මම හිතනවා. අටුවාචාර්යන් වහන්සේලා පෙන්නනවා අපි හොඳ ගාන්ටාර ලෝයෙන් හදපු ගාන්ටාරයකට එක සැරයක් ගහපුවාම ඩෝං ගාලා ඒකේ සද්ද විශාල සද්දේ ඉඳලා ක්‍රමයෙන් සද්ද එහෙම නැත්නම් ඒකේ දෝංකාරයේ කිංකිණි නාදී අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා යනවා. ඉතින් කාට හරි කිව්වොත් ওই සද්ද සම්පූර්ණයෙන්ම නැතරනකම් අහන්න කියලා කියලා එකක් ගහපුව ගමන් විශාල සද්දකින් පටන් ගන්නවා. හරි ලේසියේ සද්ද අහන්න. නමුත් ඒ සද්ද විතරක්ම ඇහුවොත් එන්නේ එන්නේ එන්නේ එන්නේ ගිලෑ නැති වෙලා යනවා. හොඳ භාවිත මනසක් ඇති කෙනෙකුට කලබලකාරයෙකුට වැඩිය වැඩි වේලාවක් ඒක අහන්න පුළුවන්. කලබල තියෙන එක නා පොඩ්ඩක් ඕක අඩු වෙච්ච ගමන් වෙන සද්දයකට හිත දානවා. එහෙම නැත්නම් මේක ඇහෙන්නේ නැහැ කියලා කරදර කරනවා. අර සද්දෙත් එක්ක සිවුම් වෙන සද්දෙත් එක්ක හිත පාත් ගන්න දන්නේ නැහැ. ආනපනෙත් ඔච්චර තමයි වෙන්නේ. හොඳ භාවිත මනසක් ඇති කෙනෙක් නම් ආනපානේ වඩනවයි කියන්නේ ආනපානේ ගෙවම් කරනවා කියන එක තමයි. ඒ නිසා පියවර පහකින් හුස්ම රැලි පහකින් ආනපානේ ගෙවෙන්න පුළුවන්. දෙකකින් ගෙවෙන්නත් පුළුවන්. තුනකින් ගෙවෙන්නත් පුළුවන්. අන්න එහෙම වුණාට පස්සේ මේ ආනපානට අනදර කරන්න එපා. මේ වැඩිච්ච, තැම්පත් වෙච්ච ආනපානට ආය අලුතෙන් කෙනෙහිලිකම් කරන්න එපා. වෙන අරමුණු හොයන්න එපා. මම කලින් කියපු විදිහට අවශ්‍ය නම් සැකනම් ඉන්න ඉරියව බලන්න. විශේෂයෙන්ම මෙහෙම එකක් කියන්න බලන් සැකයක් ආවොත් බයක් ආවොත් ආය ආනපන එනවා. ඔය සැක නැතුව නිසකව ඉන්නකොට තමයි ආනපනෙ ඔහොම සංසිඳලා තියෙන එක නඩත්තු කරන දෙයක්. ඒක උපයාගත යුතු දෙයක්. බයක් ආවොත් සද්දයක් ආවොත් කැළඹුණොත් ආය ආනපන එනවා. ඒ මොනොත් ආයෙත් මුලේ ඉඳලා වගේ ආනපනෙත් එක්ක මුලේ ඉඳලා වගේ භාවනා කරන්න. මම මේ විස්තර කරන්න හදන්නේ ආනපනෙ වැඩෙනවා කියලා කියන්නේ ආනපනෙ ගොරෝසු වෙනවා නාස්පුඩු පුරවාගෙන හුස්ම රැල්ල යනවා කියන එක නෙවෙයි. ආනපනෙ වැඩෙනවා කියන්නේ එnde ende ende ende ආනපනෙ තුනී වෙනවා. තුනී වුණත් යෝගාවචරයක අත නැර මීට වැඩිය තුනී වුණත් බලනවා කියලා දිගට හිත පැවැත්වීම. ඒ නිසා මේකේ දෙකම නිවැරදි කරගන්න ඕනේ. ආනපනෙ නැතිලා පිම්බි මහකිලින් බලන්න යන්නත් එපා. ආනපනෙ වැඩෙන්නේ නැහැ කියලා පිළියම් කරන්න ඕනෙත් නැහැ. මේකට වැඩෙනවා කියලා කියන්නේ නැතිවීමයි කියලාත් මතක තියාගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ දින සක්මන් කළාට පසු මට නොයෙක් නිදිමත ගතිය, ශබ්ද, සුවඳ දේ දැනුණා. අද දිනත් මා සක්මන් කරන්න පටන් ගත්තා. පැය භාගයක් පමණ සක්මනේ යෙදුණා. මට දැනුණා දෙපා පැටලි පැටලි එහාට මෙහාට විසිනවා වගේ. දැනුණා. ඒද ඉවසා සක්මන් කළා. පසුව පරියංකයට ගොස් ආනාපාන සතිය වැඩුවා. පැය භාගයක් හුස්ම ගැන හිතුවා. පසුව මට හුස්ම හිර වෙන ගතියක් දැනුණා. තදින් හුස්ම ගත්තා. හිස කැක්කොම දෙන්න පටන් ගත්තා. එයද ඉවසා හුස්ම රැල්ල දිහා බලා සිටියා. මට දැනුනේ මහා කරවලක් ආවා. එයද ඉවසුවා. තව තවත් හුස්ම රැල්ලට හිත දුන්නා. පසුව ආලෝකයක් වගේ එළියක් පෙවුණා. ටික වේලාවකදී නිල් පාට වගේ එළියක් පෙනුණා. මේ වගේ දේ දකින්න හේතු ඔබ වහන්සේ කියා දෙන්න. ඉදිරියට යන්න මට තව මග පහදා දෙන සේක්වා. ඔබ වහන්සේ මත බුදු වේවා. මෙව පිළිබඳව හීන පලාපල විස්තර කරන්න ගියොත් භාවනා වැඩෙන්නේ නැහැ. ඒ නිසා මතක තියානින්න තමන්ගේ මූල කර්මස්ථාන නැත්නම් ආනපානේ කීකරු වෙලා මුහුණට මුහුණ දැම්මට පස්සේ බිහිසුණු රුදු වේස බව මග අවරන්නේ තන්න කංසාර ගමනේ තන්නා ආසා ක්ලේශ මාර සේන නානා දේවල් පේන පොයේ පේන එකකට හිත ගියත් ආනපන හිත කැරෙනවා ඒව ගැන හිතන්නත් එපා ඒව ගැන හීන පලාපල අහන්න යන්නත් එපා. ඒක තමයි මායයට ඕන වෙලා තියෙන්නේ. ඒක තමයි කෙලස් බලාපොරොත්තු වෙන්නේ. Tamanට තියෙන්නේ ඇස්සත්තේ අන්ධෙක් වාගේ මොනවත් ඇහුනට බීරෙක් වාගේ දැනුම තිබුණත් මොඩෙක් වාගේ පණ තිබුණත් මලමිනියක් වගේ ඉඳගෙන ආනාපානෙත් එක්ක පුළුවන් තරම් යන්නේ කයි. ඒක නිසා මේන හැමදේම විස්තර හොයන්න යන එක පෘථග්ජනගේ හැටි. ඒකෙන් කරන්නේ ආනාපානෙ හිත හිත පැත්තකට දාගන්න. ආනාපානෙ හිත වට ගන්න එක. ඒ වට කරන හැම සැරේම මායя සතුටු වෙනවා, කෙලෙස් සතුටු වෙනවා. නමුත් උපදේශයක් දෙන්න ඕනේ, කමඨහන සුද්ධ කරලා දෙන්න ඕනේ. ඕවා දිගේ යන්න නෙමෙයි අපි භාවනා කරේ givisagatte ආනපනෙත් එක්ක යන්න. ඒක නිසා හිතාගන්න සතිය කියන එක ඉදිකටක් වගේ ආනපනෙ කියන එක ඉදිකට දාපු නූල වගේ එනේන වර්ණය මලක් වගේ එනේන මල එනේන මල අමුණ අමුණ අමුණ අමුණ මල් මාලක් ගොතන කෙනෙක් වගේ වේදනාවක් ආවත් ආනපනෙම අමුණ ගන්න සද්දයක් ඇහුණත් ආනපානට අමුණ ගන්න. කහපාට ආවත් අමුණ ගන්න. අන්ධකාරය આવොත් අමුණ ගන්න. දම්පාට આવත් අමුණ ගන්න. අමුණගෙන යනවා මිසක්කා මේ වගේ වගතුක විස්තර හොයන්න යන්න නරකයි. ඒවා සේරම මාරපාක්ෂික සේරම කෙලෙස්. එනිසා මේ භාවනා ලෝකයේ ගැන නොදන්න නැත්නම් ਬਾගෙට තැම්පිච්ච අය මෙව ගැන කල්පනා කර කර පොත් ලියනවා. මේවා ගැන කල්පනා කර කර හීන පලාපල බලන් හදනවා. ඉතින් ඒකට මායя සතුට වෙනවා. කෙලෙස් සතුටු වෙනවා. අපි සුද්ධ සටනක් දෙන්න ඕනේ. ওই කිසි දෙයක් ආවට මම සැලෙන්නේ නැහැ. මම පුළුවන් තරම් ඒව ආපු එකට නරකකුත් නැහැ හොඳකුත් නැහැ. අරමුණත් එක්ක හිත පවත්තන්න ඕනේ කියන තරමට කමඨාන සුද්ධ කරගත්තා නම් එහෙම නැත්නම් Tamanටම Taman පැහැදිලි කරගත්තා නම් එයාට සාමාන්‍යයෙන් තනියෙන් භාවනා කරන්න පුළුවන් සුදුසුකම ලැබෙනවා. එහෙම නැත්නම් මේ එනේනේ ප්‍රතික නැටුවොත් කොයි වෙලාවෙ භූත දෝෂෙයිද කොයි වෙලාවේ මේ මල පෙරේතෝ වැහිද කොයි වෙලාවෙ පිස්සු වැටේද කියලා කියන්න බෑ. ඒ පිස්සු ඉල්ලගෙන කන්නේ. මේ අහගෙන දේවල් මල්ලේ දාගන්න කියලා. නමුත් අරසව තියෙන ආනපන කියලා හිතාගන්න ওই කොයි දේ ආවත් ආනපන බේරගෙන ඉන්න තාක්කල් ආනපනට ඇසුරු තියෙන තාක්කල් ඉන්න බව දන්න තාක්කල් පරියන්කේ කිසි දෙයකට බය වෙන්න දෙයක් නැහැ භාවනාව වැඩෙනවා. ඒ නිසා මේක අනවශ්‍ය ඉල්ලීමක් ඒකට උදව් කරන්න යන්න එපා. ඒ ඉල්ලීමත් අයින් කරන්න ආනාපානෙත් එක දිගට සතියපවත්තන්න කියලා කියනවා. දෙරුවන් සරණයි පූජනීය ස්වාමින් වහන්සේ. නිස්සරණ වනයේට පැමිණි මුල්ම අවස්ථාවයි. මේ බව ඔබ වහන්සේගේ අනුශාසනාවට අනුව සක්මන් භාවනාව සහ පරියංක භාවනාවේ සතිය පැවැත්වීමටයි මගේ උත්සාහය. සක්මන් භාවනාවේදී පාදය ඔසවනවා, තබනවා ලෙස මෙනෙහි කළා. එහි මුල, මැද, අග අවස්ථා නිරීක්ෂණය කළා. හිත ඉවතට නොයා පියවර 20ක් 30ක් පමණ නොකඩවා නිරීක්ෂණය කරන්න මට දැන් පුළුවනි. ඒ දකුණු පාය හා වම් පාය මාරුවෙන් මාරුවට විහිදුවමින් පතුල් පොළවේ වදින විට දැනෙන ස්පර්ශයේ සමතාවය සහ විඳීම දෙසට සිත යොමු කරන විට ශරීර සමබරව තබා ගැනීමට අපහසු බවක් දැනෙන අතර නිදිමත ගතියද දැනේ. එවිට මා පරියංක භාවනාවට යොමු මෙය මේ දින තුනේදීම සිදුවිය. මෙහි යම් අඩුවක් හෝ වැරදි මගක යාමක් ඇද්දයි වටහා දෙන මැනවි. එකක් තමයි පරියංක භාවනට ගියාට පස්සේ ඒක පිළිබඳ වග විස්තරයක් නෑ එක දෙක සක්මණේදී නින්දාව නම් සක්මණේම නින්ද ඉවර වෙනකන් කටයුතු කරනවා මිසක්කා ඒ නින්ද අරගෙන පරියංකයට යන්න එපා. එතකොට සක්මනේදී නිදිමත එනවනම් පරියංකේදී ගොරවණ්ඩයි සිද්ධ වෙන්නේ. පරියංකේ නින්දට තව සැරයි. ඒ නිසා නිදිමත එනවනම් ඒක සක්මනේදීම ඉවර කරගන්න ඕනේ. ඒකට කරන්න තියෙන්නේ ළඟ ළඟ මෙනෙහි කරන එක. වම වම වම වම දකුණ දකුණ දකුණ දකුණ කියලා මෙනෙහි කරන අරමුණ ළඟ ළඟ මෙනෙහි කරන්න. ඒකයි ලෑස්තිලා යන්න. කෙලස් අඩු වුණොත් නිදිමත එනවා. ඒක නිසා එතකොට පරියංගකට ගියාට හරියන්නේ නැහැ. විශේෂයෙන් පරියංගකට යන එක නරකට හිටිනා නින්දෙදී. ඒ නිසා තක්මන පැයම කරන්න අදිෂ්ඨාන කරගන්න. මෙතෙක් කරපු හැම එකනම ලියලා තියෙන විනාඩි 25 30 වගේ සක්මන් කරනවා. ඒගොල්ලන්ට මේ බාගෙට කාලා නැතර කරනවා. සාමාන්‍ය කියනවා පැපොල් ගෙඩිය පැපොල් පරුව ඉරුවක් කනකොට මුලින් ඉඳලා අකට කාගෙන කාගෙන කාගෙන යන්නේ කියලා කියනවා. අඹ ගෙඩියක් කන කොටත් උඩින් ඉඳලා පල්ලෙහාට කාගෙන කාගෙන යන්නේ කියලා කියනවා. උද්දෙන්ඩක් කන කොටත් උඩ සිට පල්ලෙහාට කන්න කියලා කියනවා. අන්නාසිගිරියක් කරනකොට යට සිට පහළට කාගෙන කාගෙන යන්නේ කියලා කියනවා. කියන්නේ ඉවර කරන්නම කාපා. එහෙම නැත්නම් රසතනින් කෑවොත් මගේදී නතර කරලා දාලා යනවා. ඒසෝ හැම එකකම සතා කන්නේ ක්‍රමයකට. ඒ ක්‍රමයේ තමයි ක්‍රමේ. ඒ නිසා සක්මන හොඳට අත්දකින්න සක්මන විනාඩි 45 පණින්න ඕන. ඊට පස්සේ තමයි හොඳ පදම හරි අහුවෙන්නේ. ඉතින් හුඟව දෙනෙක් මේ පැයක් කරන තරම් ඉවසන්නේ නැහැ. එක්ක ඉන සමාධියට ආස වෙනවා. එහෙම නැත්නම් මේ වගේ නිදිමතක් ආපුවාම කලබල වෙනවා. ඒ නිසා පැය සක්මන් කරන එක වතක්. මම විශේෂ සම්පූර්ණ කළ යුත්තක් වශයෙන් සලකලා කරන්න විශේෂම නිදිමත වගේ ගතිතියෙදි පරියන්කට යෑම නුවණට හුරු නැති බව මතක් කරන්න කැමැතියි. දෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ මූල කර්මස්ථානයේ ආනාපාන සතිය වේ. පරියන්කේ වාඩි වී ඉරියව්ව දෙස බලා සිටන විට විනාඩියකින් පමණ පසු නාසයේ අග කෙළවරින් ආශ්වාසය ඇතුළුණු දැනේ. ඒ දිගු කෙටි වශයෙන් හඳුනාගත හැක. ආශ්වාසයෙන් පසු කෙටි විරාමයක් පාශ්වාසය උණුසුමින් යුතුව පිටවනු දැනේ. හිත විසිරීමට නොදී විනාඩි 3ක් 4ක් පමණ බලා සිටිය හැක. සිත වෙනත් අරමුණකට යොමු විට ඒ බව දැනගත් වහාම නැවත නාසය අගට සිත යොමු කළ හැකිය. මේ අයුරින් එකම ඉරියව්වෙන් විනාඩි 30ක් පමණ එක දිගටම භාවනා කළ හැක. වෙනත් දිනවලදී මගේ පරියන්කයට නින්දෙන් කිසිදු වේදනාවක් සිදු නොවුනත් අද දිගින් දිගටම නිදිමත ඇතිවිය. එක් අවස්ථාවකදී භාවනාව අතරතුර කිසිදු දැනීමක් රහිත තත්වයකට පත්විය. ටික වේලාවකින් ශබ්ද ඇසුණු අතර සිරුර දැඩි සැහැල්ලු බවකට පත්විය ඇති බවද දැනුනි. මෙසේ සිදුවන්නේ භාවනාව අතරතුර නිින්ද යාම නිසාද? ඒක ඒක විඳ ගන්න දැනගන්න තරම් අත්දැකීම් මදිකමයි තියෙන්නේ. මේ කලිමුත් මේක මම ප්‍රකාශ කළා තියෙනවා. නමුත් මේ වැඩමුළු සඳහා ප්‍රකාශ කරනවා නම් භාවනා කරගෙන යනකොට විශේෂයෙන්ම මේක පරියන්කේදී සිද්ධ වෙන්නේ. සිද්ධ වෙනකොට නීවරණයක් වශයෙන් තීන විද්ද වශයෙන් හිත ඇකිලෙන ගතිය. මිද්ද කියන්නේ මිද්දෙනවා කියන එක. අයිස් ටිකක් බටර් ටිකක් ෆ්‍රිජ් එකට දාපුවම මිදෙන්නේ. අනිවාර්යයෙන්ම මිදෙනවා. තීන මිද්ද කියන චිත්තචෛසික ධර්මවල මේ වගේ අකර්මණ්‍ය ගතියක් එනවා. ඒක එකක්. ඒක කෙලෙසයක්. ඒක පරිඋත්ථාන කෙලෙස්. තව එකක් තියෙන එකම අරමුණ නැවත නැවත බලාගෙන ඉන්නකොට හිත හැංගී ගන්නවා. හිත හැංගෙන එක කෙලෙසයක් නිසා නෙවෙයි සිද්ධ වෙන්නේ අරමුණු රස නැතිවීම නිසා. අපි දවස පුරාම සංසාරේ පුරාම කෙරුවේ අරමුණෙන් අරමුණට පැන පැන හිටපේකනේ. දැන් ඒක අරමුණේම බොහෝ වෙලා ඉන්නකොට අරමුණ නීරස වෙනවා. නමුත් අපේ හිත පිට යන්න දෙන්නෙත් නැහැ. ඒකටම හිත හිර කරගෙන ඉන්නකොට මානසිකාරේ හිත හැංගී ගැනීමක් වෙනවා. මේ හිත සැඟවි ගැනීම තමයි තීන මිද්දේ කියන කෙලෙස් නින්දයි හරි අමාරුයි තෝරන්නේ. ඒක තෝරන්න යෝගාවචරයම තමයි මේ වග බලා ගන්න ඕනේ පිට කෙනෙකුට කියන්න බෑ. මෙන්න මේ මෙන්න මේ උපමානයක් දෙන්න පුළුවන්. ක්‍රමයක් කියලා දෙන්න පුළුවන්. නිදිමත නම් නිදිමතේ ඉන්න බොහෝ වෙලාවට කලින් අරමුණේ හිත පිට ගිහිල්ලා අවදි වුණාට පස්සෙත් බොහෝ වෙලා හිත පිට. හිත සැඟවි ගන්නවා නම් සැඟවි ගන්නේ අරමුණ හරහමයි නැවත නැගිටින්නෙත් අරමුණටමයි. ඒක නිසා මේ කෙනා කැමතිද තමන්ගේ මතකය හාරලා අවසලා බැලුවොත් මේ විදිහට අරමුණ නොදැනී ගිය අවස්ථාවල ඒ නොදැනී යන්න ඉස්සෙල්ලා අරමුණ හරහාමයි මේකට ගියේ විශේෂයෙන්ම මම නොදැනීවත් තැන ඉඳලා දැනුවත් තැනට එනකොට සද්දකින් වේදනාවකින් හිතවිල්ලකින් ගැසිලා අවදුනාට පස්සේ නැවත හිත අරමුණට ගන්න පුළුවන්ද ගියාද නැත්නම් නැවත අරමුණට ගැනීම කරදර වුණාද කියන මේ සාක්ෂි දෙක අවශ්‍යයි මේක නා හිත සංගවි ගැනීමක්ද මෙතන වෙලා තියෙන්නේ තීන මිද්‍යද්ද කියලා කියන්නේ. ඉතින් මම කැමති අහන්න සභාවේ දැන ගැනීම සඳහාත් සාකච්ඡාවට පොරක් වශයෙන් උත් මේ ලියපු එකනා තමන්ගේ කට උත්තර දෙන්න කැමතිද කියලා. එහෙම අකමැති නම් අනිත් දවසේ ලියනකොට ඒ කරුණු පොඩ්ඩක් අඩංගු කරලා ලියන්න. එතකොට තව ටිකක් අපිට ඉස්සරහට සාකච්ඡාව යන්න පුළුවන්. මේක නින්දක්ද සිත සංගවි ගැනීමක්ද කියලා සංගවි ගැනීමට ලීන වීම නිලීන වීම කියලා පාලිය සඳහන් කරනවා සිංහලේ සඳහන් කරනවා මේ තීන මිද්දේට කුසීතකම නිදිමත කියලා සඳහන් කරනවා. ඉතින් මේ දෙක කොහොමඩක්වත් යෝගාවචරයා කාරණා කාරණා දැනගෙන අවදීන් හිටියේ නැත්නම් අල්ලන්න බෑ. ඒ නිසා පිට කෙනෙකුට කියන්න බෑ. නමුත් මේ කාරණා ටික කියලා දෙන්න පුළුවන්. ඒ නිසා මෙවැනි වාර්තා ලියනකොට පුළුවන් තරම් නැවත අවදි වුණාට පස්සේ අරමුණට යන්න පුළුවන්කම තියුණා නැද්ද? නිින්ද යන්න ඉස්සෙල්ලා තමන් හිටියේ පැහැදිලිවම අරමුණේද නැද්ද කියන එක පොඩ්ඩක් සඳහන් කරන්න නැත්නම් සභාවට ඉදිරිපත් කරන්න කරුණාවන්ත වෙන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. ගෞරවනීය ස්වාමීන් වහන්සේ ආනාපාන සති භාවනාව වඩා සිත එක්තන් කරගැනීමෙන් එහාට එනම් අතුලාන්තයේ දැකීම හෙවත් විදර්ශනාවට නැඹුරු වීමට ඉතා කැමැත්තෙමි. එවැනි තැන්වලට පැමිණ භාවනා කිරීමට අවශ්‍ය බව දනිමි. අපිට මෙතනින් එහාට කවදා හරි යා හැකි වේදයයි සැකයක්ද මතුවෙනවා. ඒ නිසා සිත සමාධිගත වූාට පසු චත්සාලිකාර භාවනාව වැනි අනිත්‍ය දුක්ඛ අනාත්ම වඩන භාවනාවක් වැඩුවාට කමක් නැද්ද? කාරුණිකව පහදා දෙනු මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. මම හිතන්නේ මේට වැඩිය හරි ලේසි දැන් තමන් ආනාපාන සතියත් එක්ක කරන භාවනා විස්තර ටික දෙනවා නම් ඔය ඈත ඉඳලා ගොඩ ඉඳලා පීනන් ටිකන ගන්න ඕනකමක් නැත්තේ නෑ. තමන් ආනාපාන කොට වැටහෙන ක්‍රමයේ විස්තර කරන්න මේ දැනට ඉන්නේ සමතේද විපස්සනාද අපිට මේකට ඉස්සරහට පස්සට යන්න බැරි වේද කියලා මේ පොදු ජන මතය ප්‍රකාශ කරන්න අපිට කිසිම අයිතියක් නැහැ. අයිතිය තියෙන්නේ භාවනා කරනකොට ආනාපාන වැටෙන හැටි කියන්නේ. ඉතින් මේ මේ කියන එක නා කැමැතිද? මේ ආනාපාන සතිය එක සම්බන්ධ තමන්ගේ අත්දැකීම් ටික සභාවට දාන්න. ඒක තියාගෙන මේ කොහෙදෝ යන පටලවිලි පටල ගන්නවා. ඒ වන්දියට මේ මුළු සභාවම නොමග යවන්න කියලා මට කියනවා. මම ගෙනියන්නේ නැහැ. මම දන්නවා ගෙනියන්න ඕන තැන. ඒක මම කියලා තියෙනවා. ඒ වුණාට මේ ප්‍රශ්න ලියපෙකනගෙනත් අනුකම්පාවක් තියෙනවා. තමන්ගේ අත්දැකීම එළියට දෙන්නේ නැතුව අර මට්ට කුණ්ඩලි තමන්ගේ දරුවට බෙහෙත් ටික දෙන්න කියලා සල්ලි දෙන්න වෙයි කියලා වේද බෙහෙතාලාව ගාව ළඟ ඉඳලා අහගෙන ඉන්නවා ගිහිල්ලා වෙදා මොනවද කියන්නේ කියලා. කවුරු හරි එළිඩේ තියෙන එකක් දැනගත්තාම ඒක ගිහිල්ලා කරලා දෙන්න. ඉතින් ළමයට වැඩි වෙනවා. අර ගුරු පඬුර දෙන්න වෙයි කියන බය. ඒ වගේ මේ දෙන උපදේශ ටික පිළිපදින්න ඒකල තමන්ගේ කරුණා කරලා අත්දැකීම් ටික ඉදිරිපත් කරන්න මේ අර බයයි මේ බයයි අපිට පුළුවන් ද බැරිද කියන මේ අත්හාන බිය නැත්නම් මේවට කියන්නේ කෙලස් කියලා මේවට පණිය රිලොන්ට ඉදි මම බඳින්න එපා කැමැති දේ එක්කන තමන්ගේ ආනාපාන සති භාවනාවේ විස්තර ටික කියන්න මේ ඉස්සලා කලින් කිව්වා වගේ. එහෙමනම් මට පුළුවන් උදව් කරන්න නැත්තම් මම මේ ප්‍රශ්න නිෂ්ප්‍රභා කරලා දාන්න. ගරු ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කී ආකාරයටම මා ආනාපාන සති භාවනාව සිදු කිරීමේදී මා මුලින්ම මා මෙතන යන්න මෙනෙහි කර ටිකෙන් ටික ආස්වාසය හා ප්‍රස්වාසය දෙස බලයි. ආස්වාසය දැඩි සීතල සුළඟක් මෙන් ඉහළට ගමන් ගන්නා බවද ප්‍රස්වාසය රස්නේ සුළඟක් මෙන් නාසයේ අගට වැදීමද මෙනෙහි කරයි. ටිකෙන් ටික මොහොතෙන් මොහොත ඒ දෙස බලා සිටියේදී සිත සංසුන් යන බවක් දැනේ. ශරීරයේද සැහැල්ලුය. මේ පැමිණි මුල් දිනේ හා ඊයේ සමූහ පරියන්ක සිදු කරන විට මා ඊයේ පැවසු ආකාරයට පැයක පමණ කාලයක් මාහට පරියන්ක භාවනාව කළ හැකි විය. ඔබ වහන්සේ මාහට ඊයේ දිනේදී උපදෙස් දුන්නේ දිකටම භාවනාව කරන ලෙසයි. නමුත් වෙනත් වේලාවල් වල මා පරියන්කේ සිදු කරන නමුත් මගේ සිතට සිතවිලි පැමිණ ඉතා ඉක්මනින් පැය භාගයක් පමණදී මගේ භාවනාව කැඩි ඇස් අර බැලීම සිදු වෙයි. මාට එම මොහොතේ වල තරහක්ද සිතට නැගේ. මා නැවතත් සිත එක්තන් කර ගනිමින් මගේ භාවනාව නැවත ගැනීමට මහන්සි වෙයි. ස්වාමීනි මෙලෙස ටික වේලාවකදී පරයන්කය හොඳින් සිදුවීමත් අනෙක් වේලාවල්වලදී සිතවිලි පැමිණ භාවනාව කැඩී යන්නේත් ඇයි? මගේ භාවනාවට ඔබ වහන්සේගෙන් උපදෙස් ඉල්ලමි. කරුණාවෙන් පැහැදිලි කරන දෙනමින් ඉල්ලා සිටිමි. ත්වන් සරණයි. මේක තමයි චරවචනාංශයේ සඳහන් කරන්නේ අනිත්‍යයි. එකම දෙයක් කවදාකවත් දෙසරයක් වෙන්නේ ඔය කියන හරියනවා කියන එකෙත් මුණත එන්නේ එන්නේ එන්නේ වෙනස් වෙනවා. ওই කියන වරදිනවා කියන හිතවිලි ඇවිස්සනවා කියන එකෙත් මොනත එන්නේ එන්නේ වෙනස් වෙනවා. ඉතින් මෙව පිළිබඳව වෙනසකට ලෑස්ති ගතිය නැත්නම් අනිත්‍ය සංඥාවෙන් තොරව මට හැම පරියන්කයකම මෙහෙම වෙන්න ඕනේ මෙහෙම නොවිය යුතුයි කියන හැඟීමෙන් ගිය එකනට අවසාන ඉතුරුනේ චිත්ත පීඩාවක් විතරයි. අසහනයක් විතරයි. ඒ නිසා කියන්නේ මේ වෙලාවේ පරියන්කේ හරි ගියා මෙන්න විස්තරේ. මේ වෙලාව හරි ගියේ නෑ මෙන්න සද්දාව වේදනාව හිතවිලියාව මෙන්න විස්තරෙච්චරයි. ඒක අරක හොඳයි මේක නරකයි කියන දෙයක් ඕකේ නැහැ. ඒකෙන් අදහස් කරන්නේ මේ වෙනස් මුණත් වලට කැමති නැහැ. ඒ හරට කදාවත් දියුණුවක් අභිවෘද්ධියක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ භාවනා ෂෝක් එකට යනවා. නමුත් අපි අර තමන්ගේ දන්න සීමිත දැනුමෙන් මේක මනින්න කිරන්න හදලා පැහැදිලිවම ගන්න විනිශ්චය වැරදි විනිශ්චය ගන්න. ඒ නිසා ඕක තමයි කාගෙත් ඇති. යම් වෙලාවක හරි ගියාද ඒ වෙලාවේ නිමිති ටික ගන්න. මොනවද ආසන්න කාරණා ටික බලන්න බලලා ඉව සපෙලා දෙන්න. එතකොට තමයි එnde එnde එnde එnde කැළඹෙන ඇවිසෙන පරියන් ගන්න අඩු වෙලා හරියන පරියන් ගන්න වැඩි වෙනවා නම් ওই ප්‍රකාශය ආය කරන එකක් නැහැ. ඒ නිසා මේක කාගවත් සුවිශේෂී දෙයක්වත් කාටවත් වෙන දෙයක් වෙච්ච නැහැ කාගෙත් හැටි. ඒක නිසා මේකම දිගට කරන්ඩ කරමින් වෙන ඕන දෙයක් බාර ගන්න හිතක් මේකට කියනවා අනිත්‍ය සංඥාවෙන් භාවනා කරනවා කියලා. එහි බාර ගන්න හිතකින් කරන්න. එතකොට කවදාකවත් පශ්චාත්තාවයක් එන්න විදියක් ඉඩක් නැහැ. දෙදුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව මම ඔසවනවා ඉදිරියට ගෙන යනවා තබනවා යනුවෙන් මෙනෙහි කරමින්ද සිතවිලි නොමැතිව පියවරක් පමණක් සිත යොමු කරන විටද ඉදිරියට යොමු වන විට වායෝ ධාතුවත් බිම තබන විට පටවි ධාතුවත් මෙනෙහි කෙරෙමින්ද සිදු කළා. ඊයත තුන් ආකාරයෙන්ම නිවනට අරමුණු කරමින් සිදු කළ යුත්තේ කුමන ක්‍රමයටද පහදා දෙන්න. ආනාපාන සතියේදී ඇතිවන හුස්ම රැල්ල සීතලට ඇතුල් වී පිටවෙන විට උණුසුම් බවක් දැනේ. පිටවෙන වායු රැල්ල බාහිර බාහිරට කැඩී බිඳී විසිරී යන හැටි දැනේ. මේදී සිතිල්ලා උණුසුම් ස්පර්ශය තේජෝ හා වායෝ ධාතුන් වශයෙන් මෙනෙහි කරයි. මෙසේ නොමැතිව කිසිම සිතුවිල්ලක් නොමැතිව හුස්ම රැල්ල දෙස පමණක් බලා සිටීමටද පරියංක භාවනාවේදී සිදු කළ හැක. මෙහිදීද නිවනට අරමුණු වන්නේ කුමන ක්‍රමයේද පහදා දෙන්න. තෙරුවන් සරණයි. මේ දෙකේදිම ඒ ධාතු වශයෙන් මෙනෙහි කිරීම සඳහන් කරලා තිනවා. ඒකේ පොතේ ලියලා තියෙනවා කරන්න එපා එපා කියන එකම කරලා මූලික උපදේශවලම කිසිම දෙයක් නැහැ. මූලික උපදේශවල තියෙන ආස්වාසලාදී ආස්වාසය මෙනෙහි කරන්න. ප්‍රසවාසලාදී ප්‍රසවාසය කියලා මෙනෙහි කරන මේ පටවි ආපෝ තේජෝ වශයෙන් මෙනෙහි කරන්න යන්න එපා. සක්මණීදිත් එපා. ඒ නිසා සම්මුතිය මෙනෙහි කරන්න. නැත්නම් ওই මූලික අපට අහනවල දීලා තියෙන විදිහට මෙනෙහි කරන්න. ඒ පරමාර්ථ ධර්ම මෙනෙහි කරන්න එපා. එතකොට නිවන වෙන්න ඕනේ බේ වෙයි. එහෙම නැතුව මේ අපිට ඉක්මන් කරන්න ගියාට අපිට ඕන වෙලාවට නිවන ලැබෙන්නේ නැහැ. තනි වාක්‍යයෙන් කියනවා නම් කියන්න තියෙන්නේ පරමාර්ථ ධර්ම මෙනෙහි කිරීමක් කිසිම ගුරුවරෙක් කවදාකවත් උගන්ලා නැහැ. ඒක කොහෙන් හොයාගෙන ආවිල්ලා මෙනෙහි කරනවද කියලා මම දන්නෙත් නැහැ. ඒ නිසා මම කියනවා මේ මම කියන වාක්‍ය අහුම්කන් දීලා මේක හිතේ තියාගෙන නැවත සැරයක් මූල කර්මස්ථානට අහුම්කන් දෙන්න. මුල් බණපටියට අහුම්කන් දෙන්න. ඒකේ තියෙන බොහොම සරලව කරන හැටි. ඒ නිසා මේ අනවශ්‍ය දේවල් කරලා මට නිවනට යන පාර කියලා දෙන්න කියලා කියන්නේ අර අබ කාපු එකාගේ මොලේ දාන කතාව තමයි. මේ ඕන නැති දේවල් කරන්න ගියාම ඔයගේ ප්‍රශ්න මතුවෙනවා. ඉතින් බරපතල දෝෂයක්වත් දඬුවම් කළ යුතු වැරද්දක්වත් නෙවෙයි. අපේ හිතේ තියෙන දැනුමම තමයි අපිට නිවනට බාධා කරන්න කියලා කෙටියෙන් කියතේ. ගරු ස්වාමීන් වහන්සේ මම භාවනා කරන්න පටන් අරන් දැනට අවුරුදු දෙකක් පමණ වෙනවා. මුල් කාලයේදී ආනාපාන සති භාවනාව කරද්දී විනාඩි 45ක් පැයක් පමණ ඉන්නවා. එක එක රූප එලි පේනවා. ඒ හැම දෙයක්ම අනිත්‍යයි කියලා මෙනෙහි කරා. එවිට ඒවා නැති වෙනවා. දැන් ආනාපාන සති භාවනාව පැය දෙකකට වැඩි කාලයක් වුණත් කරන්න පුළුවන්. කිසිම රූපයක් එලියක් පෙනෙන්නේ නැහැ. සිහියෙන් ඉන්නවා. බුදු ගුණ මෙනෙහි කරද්දී සිත සමාධිමත් වෙනවා. ඉන්පසු මොනවා වෙනවද කියා මට නොතේරේ. නිින්දෙන් නොවේ. හිතියේ කියා තේරෙනවා. බෙල්ල 3 4 පැත්තකට නැමෙනවා. බෙල්ලට නම් වේදනාවක් දැනෙනවා. පසුව මම දැන් කළ යුතු දේ කුමක්දයි කියා මට දැනගන්න උවමනයි. ස්වාමින් වහන්සේ සක්මන් භාවනාවක් පයක් පමණ කරනවා. ඔබ වහන්සේ කියා දුන් පරිදි හිත පිට නොයා තියාගන්න උත්සාහ කරනවා. තෙරුවන් සරණයි ඔබ වහන්සේට. ඔය එතකොට මේ පළවෙනි කොටසට අපි අවධානය යොමු කරොත් ආශ්‍රද ප්‍රසවාසයේ මේ පෑදයක් විතර යනකොට නැත්තම් බලන්න ඉන්න පුළුවන් කියන කාලය තුල ආශ්‍රද ප්‍රසවාසය මොන වගේ වෙනසක ඉඳලා මොන වගේ තැනක ඉඳලා මොන වගේ තැනට වෙනස් වීමක්ද මේකේ දකින්න කියලා ඒ විස්තර ටික අවශ්‍යයි. පැය දෙකකට පස්සේ හරි කමක් නැහැ. ආනපනේ පේන තාක්කල් දිගටම බලන්න. ආනපනේ මූල කර්මස්ථානේ ආනපනේ නම් පේන තාක් ගමන ඉවර නැහැ. ඒ නිසා දිගට බලන එක තමයි කරන්න තියෙන්නේ. එතකොට මේ පැය ගාණක් පැය ගාණක් ඕනේ නැහැ. ඒක විනාඩි 5ක් 6ක් හරි කමන්නේ ආනාපාන දිගට බලනවනම් බලාන ඉන්නකොට ඉන්නකොට ඉන්නකොට ආනාපාන එන්නේ ගොරෝසු වෙනවද, සියුම් වෙනවද, ප්‍රිය වෙනවද, අප්‍රිය වෙනවද, ලං වෙනවද, දුර වෙනවද කියන එයාගේ ලීලාව පෙන්වන්න හදන දේ පිළිබඳව උනන්දුවක් තිබිලා නැහැ. උනන්දු වෙලා බැලුවොත් ඊට පස්සේ ආනාපානේ තමන් භාවනා මෙහෙවන්න පටන් අරගනි. ඒක නිසා මේ සුදුසුකම් භාවනාවට පුරුදු කරගත්ත ලකුණු ගොඩක් තියෙනවා. නමුත් ඒ හම්බ වෙච්ච වෙලාවේ ආනපන විස්තර බල වார்த்தාවට ඇතුළු කිරීම අඩු වෙලා තියෙනවා. නිසා දල වශයෙන් කියන්න පුළුවන් මෙනෙහි කිරීම කරන්න මෙනෙහි කිරීම කරලා ආනපනේ බලාන ඉන්නකොට මොන මොන තැන ඉඳලා මොන මොන තැනට වෙනස් වෙනවද කියන තොරතුරු ටික ඇතුල් කරන්න. එතකොට ඕකේ තව කලු පිරිමැදීමක් වෙනවා. උපමට්ටමක් වෙනවා. උපමට්ටම විතරයි අඩු. වැඩේ හොඳට යන බව කියන්න පුළුවන්. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. ඊයේ සවස ධර්ම දේශනාවේදී ඔබ වහන්සේ පැහැදිලි කළ ආකාරයට භාවනාව වැඩිම තුල අපි ලෝභ, දේශ, මෝහ එහෙවත් භාග්‍ය ධර්ම වැඩිම සිදු කරන බව දේශනා කළසේක. ස්වාමීන් වහන්ස ඔබ වහන්සේ පැහැදිලි කළ ආකාරයටම භාවනාවේදී මේ විශේෂ භාග්‍ය ධර්ම වැඩිම සම්බන්ධව මගේ සිතටද කුතුහලයක් ඇති වෙයි. අපි භාවනාවේදී ලෝභය වන්නේ සතිය පිහිටීමට නොවේද? සතිය බිඳෙන ආකාරයේ தත්වයක්, ශබ්දයක් ඇති වූ විට අපි ඇති කරගන්නේ දේශය නොවේද? සාර්ථකව එක් දිනයකදී භාවනාව සිදු කර ගැනීමට හැකියවොත් මට භාවනාව සාර්ථකව කරගත හැකි යයි සිතීම මෝහය නොවේද? ගෞරවනීය ස්වාමීන් වහන්සේ විශේෂ වාග්ය ධර්ම ප්‍රගුණ කිරීමට උත්සාහ දරන අපි භාවනාව තුළින් නොදැනුවත්වම ලෝභ, දේශ, මෝහ වර්ධනය කරගන්නවා නොවේද? එමෙම්ම සතිය කෙරෙහි ලෝභයක් නැත්නම් අපි භාවනාවට යොමු වන්නේද? නැති බවයි මගේ අදහස. සතිය බිඳීමෙන් ඇතිවන දේශය නිසා අපි යලි යලිත් සතියේ සිත පිහිටවනවා. ඉතින් සතිය පිහිටවමින් භාවනාව යම් තාක් දුරකට සාර්ථක කර ගැනීමට මේ ලෝභ, දේශ, මෝහ අපට සහාය වෙනවා නේද? අනුකම්පාවෙන් පහදාන දෙට සේක්වා. තෙරුවන් සරණයි. මේක අර කාම වස්තුන් කෙරෙහි කාම ගුණයන් කෙරෙහි යදි ලෝභය වගේ එකක් නෙවෙයි. සද්ධා විදිය සති සමාධි ප්‍රඥා කෙරෙහි ලෝභයක් අවශ්‍යයි. මෙහෙවීමක් අවශ්‍යයි. ඒක කරගෙන කරගෙන යනකොට බුදුජාන් වහන්සේ පෙන්ලා දීලා තියෙන විදියට ආනාපානේ බලන්න මේව අවශ්‍යයි. මොකද ආනාපානට හිත බැලුවට පස්සේ ආනාපානේ ආනාපාන විසීම නැතිලා. ආයෙත් පස්සේ ඉතුරු වෙන කපුරු පුච්චපු තන වගේ ඉතුරු වෙන දෙයක් නැහැ. ඒගොම සතිය පිළිබඳව වඩනකොට ඉස්සරහට යනකොට සතිය කැඩුනා කියලා පශ්චාත්තාප වෙනවනම් සතිය බාල මට්ටමේක. පශ්චාත්තාප වෙන්නේ නැති සතිය තමයි ඉහළ මට්ටමේ සතිය. සතිය බාලය කියලා ගන්න නිසා ඉස්සරහට යනකොට යනකොට සතිය කැඩුනායි කියලා පශ්චාත්තාප වීම නොවීම භාවනාදි මතුවෙන මේ වංචනික ධර්ම ෂටගති අවබෝධ කර ගැනීම. නිසා මේ ප්‍රශ්න සෙට් එකම අහන්න පුළුවන්. ඇත්ත තමයි මේ ප්‍රශ්න වටිනවා. ඔත් භාවනා කරගෙන කරගෙන යන්න ওই කෙලෙස් අයින් කිරින්ද කාම ගුණ අයින් කරන්න අපි අර ඉදිරියට ගත්ත සද්ධා විරිය සති සමාධි කියන ප්‍රඥා කියන මේ ද්‍රව්‍ය නැත්නම් මේදී ධර්ම ටික ඒක ඒක විසින්ම නැති වෙන ක්‍රමයකට තමයි සරුවචනාංශේ ප්‍රතිපදා හදලා තියෙන්නේ. ඒ නිසා ඒක අල්ලගෙන ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඉතින් ඒක නිසා ඉස්සරහට යනකොට යනකොට භාවනා කරනකොට කරනකොට සතිය ඇති කරනකොට යම් සතුටක් ඇති වුණාද ඒ වගේම නැති වුණාට සතිය නැති වුණාට කම්පා නොවීමේ කලාව මේක තුළ තියෙනවා. සද්ධාව ඇති වුණා වගේ සතුටක් ඇතුණාට යම් වෙලාවක සද්ධාව දුර්වල වුණයි කියලා හිත කරදර නොගන්න අෂ්ටෝක ධර්මේ කම්පා නොවෙන්න ක්‍රමයක් මේ ක්‍රමයේ තුල තියෙනවා. වීරියත් එහෙමයි ප්‍රඥාවත් එහෙමයි සමාධියත් එහෙමයි. ඉතින් ඒ පැත්ත බොහොම මේවා ಗುಣධර්ම වඩා ගත්තට පස්සේ විපස්සනා පැත්තෙන් තේරුම් ගන්න ඕන එකක් තර්කයෙන් නම් අල්ලන්න අමාරුයි. ඒ නිසා මේ වෙලාවේ නොවැටෙනවා වෙන්න පුළුවන්. ඒක ඇති ප්‍රශ්නයක් ඇත්තේ නෑ. සතිය තෘෂ්ණාවෙන් වඩන්නත් බෑ. සතිය නැතුණයි කියලා ද්වේෂ කරයි කියලා නැවත සතිය එන්නේ නැහැ. ද්වේෂ කෙරුත් ඉන්නේ සතිය නැවිත් ඉන්න එකයි. ඒ නිසා මේවා පිළිබඳව අපි මේ දේශනා මාලාවේ මේ ඉස්සරත් කීප වතාවක් මතක් කරලා තියෙනවා. කෙරෙයි කරන්නත් බලාපොරොත්තු වෙනවා. ඒක නිසා දිගටම සතිය වඩ아가න යන්න ඒ එක ಗುಣ ධර්මයේ සතිය කියන එක ಗುಣ ධර්මයේ මේ ඔක්කොටම උත්තර හොයාගෙන ඉස්සරහට යනවා. ඒ උත්තර හම්බ වෙන්නේ කවදාකවත් තර්කයට අහු වෙන උත්තරවත් අපිට හිතා ගන්න පුළුවන් විදිහකට නෙවෙයි ඒක සිද්ධ වෙන්නේ. ඒක නිසා ඉස්සල්ලාවි සතිය හැරමිටියක් වගේ පාවිච්චි කරනවා. හැබැයි ඉතින් මෙහි හැරමිටියේ හෙලපහුණාට පස්සේ විසිකොත්. අර පල්ලියා චිත්‍රය දිහා බලන්න ගිහිල්ලා ඉනිමකට පයින් ගහලා තියෙනවා. දැකලා තියෙනවද දන්නේ නැහැ. පස් දෙනා උඩට ගිහිල්ලා ඉනිමකට පයින් ගන්නවා. ඒක සාමාන්‍ය ලෝකේ හොඳ දෙයක් නෙවෙයි. උඩට නැගිට උදව් වෙච්ච ඉනිමකට පයින් ගහනවා කියන එක ඉතින් Nissan වනේ කරන්නේම ওই වැඩේ තමයි. උඩට යන්න හේතු වෙච්ච සතිය අල්ල විසිකොල්ල දාන්න. ගියාට පස්සේ සතියෙන් ඇති වැඩක් නැහැ. ඉතින් මේගොල්ලෝ හිතාන ඉන්නෝ නම් සතිය මෙහෙදි වහන ගිහිල්ලා දවුලකට තැම්පත් කරලා චෛත්‍යයක් හදලා වැදගෙන තියලා වඳින්න ඉතින් එහෙම එකක් හම්බ වෙන්නේ නැහැ. ඒකේ තියෙන්නේ ප්‍රයෝජනීය සලකා වැඩ කිරීමක් විතරයි. ඉතින් ඒ නිසා හොඳ වටිනා ප්‍රශ්න. හොඳ වටිනා ප්‍රශ්න වුණාට තර්කයෙන් උත්තර දෙන්න බෑ කරගෙන කරගෙන යනකොට Tamanටම තේරෙයි බුදුරජාණන්සේකට වග වෙනවා අපිට තියෙන සතිය පුදුුවන් තරම් දිගට වඩන එකයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මූල කර්මස්ථානයේ ලෙස ආනාපානෙ පුරුදු කෙලෙමු. ආස්වාසය සහ ප්‍රස්වාසය නැවතුනි. වර්ණක හා කොරපොතු සහිත අති විශාල සතුන්ගේ අත්පා දුටිමි. රූපද නැතිවිය. සිතවිල්ලිද නැතිවිය. හිස් බවක් පමණක් පවතී. ඒ අවස්ථාවේ ආස්වාසය ප්‍රාස්වාසය නොදැනී කුමක් කළ යුතුද? භාගයට දීර්ඝාස ලැබුණා. ඔය ආස්වාද ප්‍රාස්වාසයේ තිබින තැන ඉඳලා මේ නොතිබිච්ච තැනට එක දිගට පවතින සතිය තිබුණා නම් සැකයක් එන්නේ. අතරමැද සතිය එකට නොතිබුණොත් තමයි ඊගාට මම මොකද්ද කරන්න ඕනේ කියන එක මේ ප්‍රශ්නයක් වෙන්නේ. ඇයි ගුරු උසුරු තිබුණු ආනාපානේ ඉවර වෙනකම්ම යනකම් අතරමැද සතිය තිබුණා නම් ප්‍රශ්න නොවෙනවයි කියන්නේ කිව්වොත් බුදුරජාණන් උත්තර දෙකක් දෙනවා. එක දිගට සතිය පවත්වනවා නම් තේරෙනවා ගුරුසු ආපාන ආනාපානේ සියුම් වෙලා අතිසියුම් වීම භාවනා ප්‍රතිපදාවේ දියුණුවක් කියලා. දෙක එක දිගට සතිය පාත්‍රනකොට තේනවා ගුරුසු ආනාපාන තිනවට වැඩිය මධ්‍යස්ථ ආනාපාන තිනවට වැඩිය සියුම්ම සියුම් ආනාපානේ තියෙනකොට මානසික ආතතියක් නැහැ. අසහනයක් නැහැ. දැවිලි තැවිලි නැහැ. ඒ නිසා මේ දෙකෙන්ම තේරෙනවා මේ නොතිබිච්ච தත්ත්වය ආනාපාන නැති தත්ත්වය ප්‍රතිපදාව දියුණුවක් කෙලස් අඩු ගතියක්. ඊ ගාවට මොනවත් කරන්න ඕන කියලා නම් ආයෙත් කෙලස් ටිකක් කඩේ ගිහිල්ලා සත පහක විතර කෙලස් කිනලා දාගන්න. බාහන මාළුවට උම්මලකට දානවා වගේ ආයෙ සරයක් මොන හටියක් දාගන්න එකයි තියෙන්නේ. ඒ නිසා හොදුවාට පස්සේ ඒ පිරිසුදුව රැකගන්න බැරි මේ අපේ හිත කඩප්පුඩි සැකකිරිලක් කරනවා. කළ යුතු තැනක් කරනවා නොකළ යුතු තැනක් කරනවා. ඒකට හේතුව සතිය අඛණ්ඩ නැති වෙයි. ඉතින් හොඳට බලන්න මුල සිට අග දක්වා නූලක් දිගේ ඇඟිල්ල ඇදගෙන යනවා වගේ ඇදගෙන කියලා බලන්න ගියොත් තේරෙයි ඒ සියුම්ම අවස්ථාවේදී කිසිම අසහනයක් නැහැ ආතතියක් නැහැ මේක ප්‍රයත්නයක ප්‍රතිඵලයක් බව තේරෙයි ඊට පස්සේ කරන්න ඕන දේ තිබීවා දැන් මේකට එළඹිලා වාසය කරන්න. දැන් මේක සමාදන් වෙලා පුළුවන් තරම් වෙලාව විවිකේ බුද්ධ විඳින්න. එතකොට Tamante ඒ සාන්තිය අත්විඳ ගන්න පුළුවන්. සැකේ තමයි මෙතන තියෙන ප්‍රධානම විෂ. නමුත් කරන්න දෙයක් නැහැ ඒක අනිවාර්යෙම එනවා. නිසක වීමට ලක්ෂ වාරයක් මේක කරලා කරලා විශ්වාසය ඇති කරගන්න එක තමයි කරන්න තියෙන්නේ. දරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ මූල පරයන්කය සක්මන. ඉරියව්වේ සිත පිහිටවීමෙන් පසු වමහා දකුණ වශයෙන් මෙනෙහි කරමින් සක්මනේ යෙදෙනෙමි. මෙහිදී විලුඹ ප්‍රදේශයේ පොළවේ ගැටෙද්දී තද ස්වභාවයක් දැනිනි. මේ ආකාරයෙන් දිගටම සක්මන් කෙළෙමි. ශාරීරියේ සතිය පවතින බව දැනෙන නමුත් සමාධිමත් භාවයක් නොදැනෙනි. බාහිර අරමුණු දුටු නමුත් වමහා දකුණ වශයෙන් ඒවා පෙරෙද්දීම භාවනාව පවත්වා ගත හැකිය. කල්පනා පහළවීමක්ද බොහෝම අඩු වී තිබේ. සමාධිමත් භාවය නොමැති නිසා දෝ සක්මනට ඊතරම් කැමැත්තක් ඇති නොවේ. විනාඩි 20ක් පැය භාගයක් පමණ වූ පසු පරියන්කේ නැඹුරු වීමට හිතේ භාවනාව තවදුරටත් පවත්වාගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඒ විනාඩියක් අතලයක් කරනකොට සක්මනට ආශාවක් ඇති නොවීමම තෘෂ්ණාව නැතිවීමේ ලක්ෂණක් කියලා හිතා ගන්න. තෘෂ්ණාව තියෙනවා නම් කරගෙන යන්න හිතෙනවා. නමුත් මේ භාවනාවේ ප්‍රතිඵලය නිසා හිතට අර මනාප වඩන, මන වඩන, ආල වඩන ගති නෑ. එපා වෙන ගතිය තියෙනවා. අන්නේ ඇති ඒ එපා වෙන ගතිය භාවනාවෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලයක් බව දැනගෙන ඒක පුළුවන් තරම් වෙලා පවත්නවයි කියලා කියන්නේ ඒක සාමාන්‍යයෙන් ඒ ඒ පැත්තට යෝනිසෝමනස්කාරය යොදව කෙනෙකුට විතරක් තේරෙන කතාවක්. නැත්තම් අපි කරන්නේ සලුව කතා දාලා නැගිටලා යනවා යන්න මේ එපා වීමක් ඇවිල්ලායි කියලා. තේරෙන්නේ නැහැ මේ එපා වීම භාවනා ප්‍රතිඵලයක් කියලා. ඒ නිසා පැය භාගයක් සක්මන් කරන්න එපා. පැයම සක්මන් කරන්න. එපා වීම එන එකට ලෑස්තිලා යන්න. ඒක භාවනා ප්‍රතිඵලයක් වශයෙන් තියාගෙන මනාපතිනෝට සක්මන මෙහෙමයි. එපා වීම මතුනට පස්සේ සක්මන මෙහෙමයි කියලා මේ දෙක දැනෙනකන් සක්මන තව ටිකක් වෙලා කරන්න ඕනෑ කියන එක තමයි කියන්නේ. පෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ අපි මෙලෙස භාවනාව පුහුණු කරමින් උත්සාහ දරන්නේ මේ භවයේදීම උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමටයි. නමුත් මොනියම් හෝ හේතුවක් නිසා මේ භවයේදී අපට නිර්වාණය අවබෝධ කර ගැනීමට නොහැකි වුවහොත් අප මේ පුහුණු කරන භාවනාව මතු සංසාරයේදී නිර්වාණය අවබෝධ කර ගැනීමට අපට පිටක් වෙයිද? අප කෙරේ අනුකම්පාවෙන් මේ ධර්මානුකූලව පහදා දෙන සීක්වා වහන්සේට දීර්ඝාස නිරෝගී සුවය ලැබේවා. නේද මට එහෙම හේතු ගන්න විදිහේ ඔප්පු කරලා පෙන්වන්න පුළුවන් කමක් නැහැ. නමුත් කල කල දේ ඵල ඵල දේ කියන කතාව අපි දන්නවනම් මේ භාවනා කරන පැය තුල මොන්නම හේතුවක් නිසාවත් කයින් හෝ වචනෙන් අකුසල සිද්ධ වෙන්නේ නැහැ. නිසා සීල කුසලයේ 100ට 100ක්ම සිද්ධ වෙනවා කියලා හිතා ගන්න. මේකෙන් නැගිටලා ගිය ගමන් අපෙන් කොයි අකුසලිය කයෙන් සිද්ධ වෙන්න පුළුවන්ද වචනෙන් සිද්ධ වෙන්න පුළුවන්ද කියන්න බෑ. ඒ නිසා භාවනා කරන කාලය තුල මේ සම්පූර්ණ සීල කුසලයේ සමාදන් වෙනවා නම් සීලානුස්සතිය කියලා මේකට කියනවා. මේකම ඇති අපේ මුළු ජීවිතේටම සන්තෝෂෙන් අඩු ගන්න මේ හිටපු දවස් තුනේ සිල්පද කැඩුනේ නෑ. මම සීලෙ රැක්කා. සිල්පද තියා කයෙන් වචනෙන් ක්‍රියාවක්වත් වෙලා නෑ. ආන්නේ සතුට තියෙනවා නම් මැරෙන්නම ඕනේ නෑ. මේ දැනටම තේරෙනවා. මේක ගෙදර ඉඳලා කවදාකවත් ගන්න බෑ කියලා. ඒක නිසා ඒ දානයක් දෙනකොට පින් කරන අපි කරන්නේ කුසල් සිද්ධ වෙනවා පහන ප්‍රතිඵල ලැබෙනවා කියලානේ කුසල් ප්‍රතිඵල. ඉතින් එහෙමනම් මේ සීල කුසලිට බොරම් බලවත් නේ. ඉතින් අනිවාර්යයෙන් මේ නිසා දන් දෙන කෙනෙකුට නම් මේක හිතා ගන්න අමාරු වෙන එකක් නෑ. සීල කුසලයේ හිතන් භාවනා කුසලයේ වැත්තක තියන්න. ඒ සතුට ආවොත් නම් භාවනා කුසලයක් සිද්ධ වෙනවා. ඒ සතුට එන්නේ නැත්නම් භාවනා කුසලයක් වෙන්නේ නැහැ කියලා කියන්නේ. තමන් භාවනා කරනවා අඩු ගන්න එතකොට සීලයංග සම්පූර්ණ වෙනවා කියන සතුටවත් ඇති වෙලා නැත්තම් තාම තියෙන්නේ කනවැන්දුම් ගතිය. මුස්පේන්තු ගතිය. හූනියම් ගතිය. අනේ හූනියම් පැත්තක දාලා අඩු ගන්න භාවනා පැත්තක තියලා සීලය සම්පූර්ණ වෙනවා කියලා සතුටින් කරන්ඩ එදා ඉඳලා භාවනා වැඩෙන්න පටන් ගන්න. එතකොට මේ ජීවිතේදීම අපිට බලාපොරොත්තුවක් තියන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු වෙනවා. නිර්වාණ ස්ථානයි අති වන්දනීය පූජනීය ගරු ස්වාමීන් වහන්සේ පළමු දිනද මා ඔබ වහන්සේට සක්මන් භාවනාව ගැන පාදේ ප්‍රශ්නයක් ඉදිරිපත් කළෙමු. එයටද හොඳ පිළිතුරක් ලැබිනි. ඔබ වහන්සේ ඊයේ දිනේදී ධර්ම සාකච්ඡාවේදී ධර්ම දේශනාවේදී ඊයේ දිනේ තිබූ ප්‍රශ්න වලට ඉතාමත් විශිෂ්ට අයුරින් මාහට පිළිතුරු ලැබිනි. ඊයේ 8 සිට 9 වනතෙක් පරියංක භාවනාවේදී ඔබ වහන්සේ හදාහන් කළ පරිදිම භාවනාවට යොමු විය. පරියංක භාවනාවේදී හුස්ම රැල්ලේ සිත පිහිටුවා විනාඩි කිහිපයකින් නොදෙනී ගියා. ඉන් පසුව මාහට කිසිම අරමුණකුත් සිතවිලි પરම්පරාවද නැතුව ගියා. මට වැස්ස හා මිනිසුන් වැඩ කරන සද්ද ඈතින් අතෙන්නාක් මෙන් දැනුණා. මම කොහෙදෝ තනි වෙලා කවුරුත් නෑ වගේ දැනුණා. මම ඒ දියා හොඳින් බලා සිටියා. මට හරිම සතුටක් දැනුණා. එය කියා නිම කරන්න බැරි තරම්. එහෙත් එක පාටම හයියෙන් කවුද මගේ කම්බුරට ගහනවා දැනුණා. ඒ පහට මා පැත්තකට ඇලවුණා. ඇස් ඇරුණා. මම භාවනා ශාලාවේ කියලා දැනුනේ එතකොට. මට බයක් දැනුනේ නැහැ. පින්වත් ස්වාමින් වහන්සේ මට ඇයි ඒ විදිහට වුනේ මගේ භාවනාවේ වැරද්දක් නිසාද මට පහදා දෙන සේක්වා මා මේ පැමිණියේ පළමු වතාවට ඔබ වහන්සේට මේ භවයේදීම උතුම් නිවන අවබෝධ වේවා ඉතින් කල්ල කන්ට ගහපු එක පොඩ්ඩක් අල්ල ගන්නවා. කන්න ගහපු එක අල්ල ගත්තා නම් සලකන්න තිබ්බා. එහෙම නැත්තම් කරන්න තියෙන්නේ අනික් කම්බුල දික් කරන්න. මේකට තයක් ගහලා බලන්න. ඉතින් ඒක නිසා මේ හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදෙමේ හිතට ඕනනම් ඕනම දෙයක් කරලා පෙන්වන්න පුළුවන්. මේ පණ තියෙද්දි මරලා පෙන්වන්න පුළුවන්. මැරුවට පස්සෙත් පණ තියෙනවා කියලා පෙන්වන්නත් පුළුවන්. ඒ තරම්ම මේ හිත දන්නේ නැතුව තමයි අපි මෙතෙක් කල් gedara රොටි පුච්ච කක්ක බුදිවගෙන හිටියේ. භාවනා කරන්න ගියාට තමයි තේරෙන්නේ යාට ඕන දෙයක් කරලා පෙන්නන්න පුළුවන් ඒක අදාහ ගන්න බැරි තරම්. තව කෙනෙකුට ඒක විස්තර කරන්න බෑ. මීටත් වැඩිය වික්‍රම, මීටත් විචිත්‍රතා, චිත්‍රතා හිතේ තියෙනවා කියලා බලාගෙන කරන කරන යන්න එතකොට අපිට කිසිම දෙයකට අපි විශ්මය පළ කරන එකක් නෑ. මොලේ මොනම දෙයක්වත් නැහැ විශ්මිතම දේ තමයි හිත. ඒ හිතට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා කවුරු මොන විශ්මයජනක දෙයක් කරත් ඒක හිතේ වික්‍රමයක් විතරයි. මටත් තියෙන්නේ හිතමයි. ඒ නිසා ඕන දෙයක් වෙන්න පුළුවන්. අනිත් දවසේ කොයි දේ වුණත් වෙන්න පුළුවන්. ඒ නිසා ඒ අපේක්ෂාවම ශාන්තියක් කියලා බුදුහාමුදුර සඳහන් කරලා තියෙනවා මොන දේත් වෙන්න පුළුවන් කියලා බලන මනුස්සයාට කිසිම දෙයකට ඉසాత බඳගෙන අඬන්න දෙයක් නැහැ. ඒ වගේම සතුටු දිනුවයි කියලා සතුටු වෙන දෙයක්වත් නැහැ. ඒකත් හිතේම වික්‍රමයක්. ඒ නිසා භවනා කරගෙන කරගෙන යන කෙනාට තේරෙනවා හුඟක් වෙලාට අපි ජීවත් වෙන්නේ මනෝ ලෝකයක කියලා. ඉතින් සාමාන්‍ය කියන හීනෙක ජීවත් වෙන්නේ කියලා. අපි හිතන මේ අත අතපත ගාලා හිතාන ඉන්න දේවල් හිත කරලා තියෙන දෙයක්ද නැත්නම් ඇත්තටම තියෙන දෙයක්ද කියලා මොනම තාලෙන්වත් වෙන් කරන්න බෑ. ඒක අපිට තේරෙනවා හීන දකින්නකොට ඉතින් භාවනා කරනකොටත් මේ දෙක අතරමැද තැනකට යනවා. හීනෙකුත් නෙවෙයි ඇත්තත් නෙවෙයි. එතනදී තමයි තේරෙන්නේ මේ මනසේ මායාගතිය, මේ මැජික් කාර්යයේ වැඩ. ඉතින් ඒ නිසා මේ කනට ගැහුවා වගේ උච්චර ගැස්මක් වෙලා තියෙන්නේ ගහලා නෙවෙයිනේ. ඉතින් මේ හිතේ කරන වැඩ දිහා බලනද මීටත් වැඩිය දේවල් වෙන එකට අපේක්ෂා කරන්න පිටකෙනකින් උත්තර බලාපොරොත්තු වෙන්න එපා. පිටකෙනෙක් දෙනවනම් දෙන්නේ ප්‍රත්‍යක්ෂ උත්තරයක් නෙවෙයි. පොතේ උත්තරයක්. උත්තරේ තියෙන තමන් අතේමයි දිගට භාවනා කරගෙන යන්න තමයි තියෙන්නේ. ඒකෝන් සර්ණයි ස්වාමීන් වහන්සේ අවසාන ප්‍රශ්නය. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මගේ මූල කර්මස්ථානය වන්නේ පිම්බීම හැකිලිම වේ. ඉරියව්වේ සිත පිහිටුවීමේදී ඉක්මනින්ම උදරයේ චලනය වන ආකාරය දැකගත හැකිය. මෙහිදී උදරයේ ඉදිරිපසට තල්ලු වන අවස්ථාවේ පිම්බීම ලෙස මෙනෙහි කෙලෙමි. උදරය පසුපසට යන අවස්ථාවේ හැකිලෙන අවස්ථාව ඇක්කිලීම ලෙස මෙනෙහි කෙලෙමි. පිම්බීමේ දීර්ඝ හා කැඩි කැඩි යන ස්වභාවයක් දුටුමි. ඇකිලීම කෙටි ක්‍රියාවක් ලෙසත් කැඩි කැඩි යන අයුරුත් දුටිමි. පෙරදී ඔබ වහන්සේ වදාළ ආකාරයට මෙම ක්‍රියාවලින් ඊටාම ළඟින් නිරීක්ෂණය කර නැවත විස්තර වැඩිපුර ලබා ගැනීමේ අරමුණෙන් භාවනාවේ යෙදුණෙමි. මෙහිදී උදරයේ ඉදිරියට තල්ලු වෙද්දී මදක් ඉස්සීමක් දැනුනි. අවධානයම භාවනාවේ යෙදුණු නමුත් මීට පෙර හුස්ම හිරවීමක් සමගම නලයකින් ජලයේ එක්වරම නිකුත් වන විට ඇතිවන හඬක් මෙන් ශබ්දයක්ද සහිතව කටින් හුස්ම පිටවිය. මෙය අවසානයේදී ෂණිකව මෙන් ආපසු පිම්බීම හැකිලීමට යොමුය. ආපසු එලෙසම හුස්ම හිරවි ශබ්දයක්ද සහිතව හුස්ම පිටවිය. නැවතද අරමුණක් මෙනෙහි කරත්ම අරමුණ මෙනෙහි කරත්ම එයම ආපසු සිදුවිය. මීට අමතරව නිදිමත ස්වභාවයක්ද සමහර විට ඇතිවේ. පෙරදී මෙන් බාහිර කල්පනා බොහෝ පහළ නොවේ. චිත්ත රූප, ශබ්ද ආදීද ඇතිවීම සිදු නොවේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ පැවසු ආකාරයට පිම්බීම හැකිලීමේ වැඩි විස්තර ලබා ගැනීමට පිම්බීම හැකිලීම අරමුණු කරගෙන මෙනෙහි කිරීමේ සිදු කිරීමක්ද කළ යුත්තේ. ගෞරව පෙරදරිව උපදෙස් පතමි. තෙරුවන් සරණයි. ඔය ඇත්තටම මේ භාග්‍යතුර ගිහිල්ලා තියෙන්නේ ඒ නිසා අන්තිමටත් අහන්නේ ප්‍රසිද්ධ ප්‍රශ්නයක් පිම්බීම හැකිලිම්බඳ විස්තර දැන ගැනීම සඳහා පිම්බීම හැකිලිම මුල් කරගෙන මෙනෙහි කරන්න ඕනේ කියන එක. අද මෙනෙහි කිරීමත් ඕනේ මෙනෙහි කරන ගමන් ඒ විචක්ෂණ බුද්ධිය දැකීමේ විස්තර දැකීමේ ගතිය ඒක සාමාන්‍යයෙන් භාවනාවේදී කියන්නේ අරමුණ බොහෝ වෙලා බලන ඉන්නකොට අරමුණට ලොක් කරලා බලන කන්නඩියකින් දැම්මා වගේ විස්තර වෙන්න පටන් ගන්නවා. ඒ විස්තර වෙලා පේන්න පටන් ගන්නවා. තව වෙලා ඉඳින් ඉඳේ විස්තර ලොකු වෙලා බලන ගතිය වැඩි වෙනකොට ආසන්න වීමක් උත්සන්න වීමක් සිද්ධ වෙනවා. ඒ සඳහා අරමුණ මූණට මූණ දාලා තියාගෙන ඉන්න ඕනේ. එල්ලේ අරමුණට මුලිච්ච කරගෙන තියාගෙන ඉන්න ඕනේ. ධානය භාවනා කරන්න කරන්න මේක වෙවුල වෙවුල වෙවුල වෙවුල ලඟ වෙන්න ලඟ වෙන්න පටන් අර ගන්නවා. ඉතින් එතකොට පදම අල්ල ගන්න ඕනේ. ඒක තියේදී පුළුවන් තරම් සමීප සමීප වෙන්න ඕනේ. මේක තාම මේ කියන එකේ තාම රත් වෙලා මදි. තවම ඊට වැඩිය අරමුණ ඇසුර පවත්තන්න මෙනෙහි කිරීම තමයි තියෙන විචාරය තමයි තියෙන උපක්‍රමය. නමුත් විචා විතක්කේ තමයි තියෙන උපක්‍රමේ ਵਿਚාරයක් තියෙන්න ඕනේ. විස්තර දැනගන්නාසුළු උකහා ගන්නාසුළු ගතියක් තියෙන්න ඕනේ. එතකොට ඉස්සරහට තවත් ඉදිරියට යන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. හොඳයි අපි පැයක පමණ කාලයක් අරගෙන තිනවා. බලාපොරොත්තු වෙච්ච කාලෙමයි අපි මෙතන ඉඳලා පැයක් කාලය ගන්න බලාපොරොත්තු වෙනවා සක්මනට. අපි තුනට නැවත රැස් වෙනවා පරියංක භාවනාව සඳහා ප්‍රශ්න විචාරත්මක වැඩ පිළිවෙලට සම්බන්ධ වෙච්ච සියලු දෙනාටම තෙරුවන් සරණයි.